ඊළඟ මගේ වහන්සේට යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි මේ බුද්ධ දේශනාවේ නැවැත්ම කියන කාරණය ඒ ධර්මතාවය අද ප්‍රායෝගිකව බැලුවොත් මේ සමාජය තේරුම් අරන් තින්නේ ඒක බොහොම ප්‍රඥාවන්ත මනෝභාවයකින් නෙවෙයි වගේ තේරෙන්නේ <laughs> වැඩි හරියක් එහෙම තමයි. ඒ කියන්නේ අද බොහෝ දෙනාට ඕනකම තියෙන්නේ ඇත්තටම නවත්තන්න නෙවෙයි. බොහෝ දෙනාට ඕනකම තියෙන්නේ දුක් විඳින්න නැතුව පවත්වාගෙන යන ක්‍රමයක් හදාගන්න. සංඝාස ඇත්තටම බොහෝ දෙනාට අසලා තියෙන නැවැත්ම නෙමෙයි අත් තියෙන එක අත් මිදෙන්න. ඔව්. ඔව් ඒ කියන්නේ පීඩාව නැති කරගන්න විතරයි ඕනකම තියෙන්නේ. මේකක් තියෙන්නේ. ඔව්. ඇත්තටම සමාජෙ පේන්න තියෙන්නේ. ඒ <laughs> ස්වරණේ ස්වාමීන් වහන්සේ දැන් අපි මේ රටේ අපි අතීතය දිහා බැලුවොත් වැවයි දාගැබයි ගමයි පන්සලයි කියන සංස්කෘතිය යටතේ හැදිච්ච මේ ජන සමාජයේ මේ සිංහාවලවාද සූත්‍රයේ පෙන්වා දෙන ඒ ජීවන චර්යාව අපේ රටේ ජන සමාජයේ තිබුණා. ඇත්තටම තිබුණා. ඒ නිසා බොහොම අල්පේශාගේ ධාර්මිකව තිසුකම් මිශ්‍ර කරගෙන ජීවත් වෙච්ච සමාජ ජන සමාජයක් අපිට තිබුණේ. ඉතින් ඒක මොනියම් හොයද නිසා අද මේ ගිලිහිලා අද නිකන් සමාජයේ බොහොම සංකීර්ණ මට්ටමකට ඇවිල්ලා ධර්මයේ කොච්චර ඇහුවත් හතර පොඩකින් සිල් ගත්තත් අර අතහැරීම කියන සාධකය හරියට දැනුම් අරන් තියෙන බව පේන්නේ නැහැ. ඔව් ඒකට ඉතින් විවිධ හේතු තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙමත් ඔය ප්‍රශ්නේ ඔය විදිහෙම අහලා තියෙනවා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ, බද්දාලි හාමුදුරුවෝ, එහෙම බුදුහාමුදුරුවෝ මේ කියන්නේ දැන් මුල් අවුරුදු 20 ශික්ෂාපද මොකුත් පනවලා තිබුණේ නැහැ. විශාල ප්‍රමාණයක් රහත් වුණා. පස්සේ විශික්ෂා පද එක පිට එක පිට පනවලා තියෙනවා ඒත් රහත් වෙන පිරිස අඩුයි. ඉතින් බුදුහාමුදුරුවන්ගෙන් අහනවා බද්දාලි හාමුදුරුවෝ ස්වාමීනි මේ ශික්ෂා පද නැති කාලේ මෙච්චර පිරිස රහත් වුණා දැන් මේ ශික්ෂා පද මෙච්චර පනවලත් ඇයි එච්චර ප්‍රමාණයක් රහත් වෙන්නේ නැත්තේ? ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කරන ඉතින් ඒකට හේතුව තමයි මුල් කාලේ හිටපු අය දීර්ඝ කාලයක් සසර පාරමිතා පිරීලා ඒ අය උද්ගටිතඥ ස්වභාවයෙන් ඉති. ඒ කියන්නේ වහා නිවන් අවබෝධ කරන්නට සුදුසුකම් ඇති අය තමයි මේ මුලින්ම මුලින්ම ඉක්මනට නිවන් අවබෝධ කරන්නේ. ඊළඟට මේ විපටිතඥ. ඒ කියන්නේ ටිකක් ප්‍රගුණ කරලා යම් ප්‍රමාණයකට දේවල් පැහැදිලි කරලා විග්‍රහ කරලා කිව්වහම ඒගොල්ලෝ ඒවා පිළිපැදලා නිවන් අවබෝධ කරනවා. ඊළඟට ඤෙය්‍ය. ඤෙය්‍ය කියලා කියන්නේ ඉතින් දීර්ඝ කාලයක් භාවනා කරලා උත්සාහ කරනකොට නිවන් දකිනවා. ඊට පස්සේ ඉතුරු වෙන්නේ ඉතින් පදපරම. ඒ කියන්නේ කොච්චර කියා දුන්නත් අහනවා, තේරුම් ගන්නවා. ඉතින් එච්චරයි. ඒවා වචන වලට සීමා වෙනවා. ඉතින් අද සමාජයේ වෙනකොට පදපරම ආය වැඩි. ඉතින් ඒකට ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් අනිත් එක තමයි ඉතින් සමාජීය වශයෙන් මේ ගෝලීයකරණයත් එක්කලා ලෝකේ එක එක සංස්කෘතීන් විවෘත වෙලා ඉස්සර ඉතින් අපිට කියලා අනන්‍යතාවයක් එක කටයුතු කළා. දැන් ඉතින් අරයා කරන එකයි, මෙයා කරන එකයි, එයා කන එකයි, මෙයා අඳින එකයි, අරයාගේ ගෙදරයි, මෙයාගේ වාහනේ ඔය ඔක්කොම බල බල අර එක එකෙන් කෑලි එකතු කරගෙන දැන් වැඩ කරන්න යන්නේ. ඒතකොට තමන්ගේ අනන්‍යතාවය, සංස්කෘතිය, ආගම, දහම, සදාචාරය මොකක්වත් අදාළ නැහැ. අරගොල්ලෝ එහෙම කරනවා නම් මට ඒක කරන්න ඕන කියලා හිතනොත් ඒක තමයි මානව නිදහස මානව හිමිකම කියලා. ඉතින් ඒවට සීල් ගහලා ක්‍රියාත්මක කරන්න ඉඩ දෙනවා. ඕක තමයි අද වෙලා තියෙන විනාශය. ජනගමනවාක අද සමාජ ක්‍රමයේ තියෙන අති පරිභෝජනවාදී සමාජ වලට අවස්ථනයක් නේ තියෙන්නේ. ඒ නිසා තමයි අපිට මේ මාර්ගයේ මේ අවිරලා තියෙන්නේ. ඔව්. අනිකාන ගමනවාස දැන් ගිරිමානන්ද සූත්‍රයේ දස සංඥා බුදුහාමුදුරු දේශනා කරපු තැන පාණ සංඥා කියලා කාරණයක් මේ දේශනා කරලා තියෙනවානේ. පහන තමයි. ඒක තමන්ගේ හිතට ව්‍යාපාද චේතනාවක් කාම විතරකයක් ඒ වගේ විතරක ආපුවාම එවල එවල ඒක පහන කරන්න. එවල එවල අතාරින්න. ඒක අතහැරීමනේ. දැන් ඒක ඒකේ දෙනදා ජීවිතේ භාවිතා බහුලීකතා. දැන් එහෙම කරන්න කරන්න මේ අතහැරීම කියන ධර්මතාවයට නැඹුරීමට පුළුවන්කමක් තියෙනව නේද ගන්න? අනිවාර්යයෙන්ම තියෙනවා. ඒක හරියට නුවණින් තේරුම් අරගෙන පුහුණු කළොත් ඒ හැකියාව අදටත් තියෙනවා. ඉතින් වෙනසක් නැහැ.